නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචමානි භික්ඛවේ සත්පුරිස දානානි කතමානි පංචේ සද්ධාය දානං දීති සක්කච්ඡං දානං දීති කාලේන දානං දීති අනුග්‍රහිත චිත්තෝ දානං දීති නාත්තානං ච පරංච අනුභච්ච දානං දීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ රැස්වලා ඉන්න පිරිස දිහා බලනකොට ඒ පිරිසේ අද දාන අදහසෙන් මෙතෙන්ට එකතු වෙච්ච පිරිසක් ඉන්නවා සීල අදහයෙන් මෙතෙන් එකතු වෙච්ච පිරිසක් ඉන්නවා භාවනා අදහයෙන් මෙතෙන් එකතු වෙච්ච පිරිසක් ඉන්නවා ඊගා ජීවිත ප්‍රතිපදාකයෙන් බලනකොට සෑම අන්තිකටම අදාළ නියෝජනයක් තියෙනවා මේ අවස්ථාවේදීලා තියෙන්නේ දානයක් දුන්නා පස්සේ ඒ දානය පිළිබඳ අනුමೋದනාවක් බුද්ධ අනුමೋದනාවක් කිරීමට නමුත් මේ පිළිස ඔක්කොම දිහා බලනකොට බුද්ධානුමෝදනාවට ගැලවෙන්නේ සීලයට භාවනාවට යාදෙන පුදුමාත්මකාවකට අනුව කතා කිරීම හොඳයි කියලා වැටහිච්ච නිසා මම මාත්‍රාවෙන් තියාගත්තා මේ සත්පුරුෂ දාන සූත්‍රය. ගුරු දෙනේ කියලා අහලා තියෙන සූත්‍රයක්. ඒ වගේම තමයි පිළිච්ච ගැටයක් කියන හැම පැත්තක්ම සංග්‍රහ වෙන සාකච්ඡා වෙන සූත්‍රයක්. මේ සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙනවා. සබ්බසදාන රූපේ කියලා මේකට නම් කරලා තියෙනවා. මේ සූත්‍රයේ සාරවත්යන් වහන්සේ විසින්ම හිතලා කියාපු එක. හිතලා දේශනා කරපු එක, හිතලා අනුශාසනා කරපු එක. ඒ කියන්නේ ඒකට නිදානයක් වෙන්නන්නේ නැහැ. එවැනි වෙලාවල් වලදී අදහස් කරන්නේ මොකද්ද? ඒ සාරවත්යන් වහන්සේ සම්මුඛ වූ ඒ වික්ෂු වික්ෂුණී පාසක උපාසිකා කියන පිළිස සාක්ෂි කරගෙන දෙපල්ලාහ කල්පවසින මේ ශාසනේ දිගට පැවිදි යුතු ආර ධර්ම ගුණ ධර්ම පිළිබඳව මතක් කර තිබීමක් සියලවත් අදීමක් නතර කෙරෙනවා එතෙන්දී කරුවචන් වහන්සේ එදා ඒ රැස්වෙච්ච ජේතවනාරාමයට රැස්වෙච්ච සිවණ පරිසේ මුලින්ම හිටිය භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ දේශනා කරනවා පංචමාන භික්කවේ සක්කොවිස දානවා මහන්නේ මට මේ සුඛල් දක්නා නුවණට සර්වඥතා ඥාණයට වැටෙනවා දානයක් සත්පුරුෂ දානයක් පාඩපත් කරාන්ට පස් ආකාරයක් තියෙනවා. නැත්නම් ආකාර පහකට දානයක් උපනම් ගන්න පුළුවන්. තෙල ගන්නවන්න පුළුවන්. වඩා හොඳ දෙයක් පාඩපත් කරගන්න පුළුවන් කියලා. හැබැයි සූත්‍රයේ විස්තර හමාර වෙනකොට උතරින් ගොනින් කලකල බැලුවොත් මේ කියන කාරණා පහ දානයට විතරක් නෙවෙයි සීලයටත් අවශ්‍ය කරන්නේ මේ කාරණා පහමයි. භාවනාවට අවශ්‍ය කරන්නේ මේ කාරණා පහමයි. ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට අවශ්‍ය කරන්නේ මේ කාරණා පහමයි. ගෝවිතනාත් බතක් කරන ගොවියෙකුට අවශ්‍ය කරන්නේ මේකමයි. ව්‍යාපාරයක් කරන කෙනෙකුට අවශ්‍ය මේකමයි. ජීවිත කරගන්න කරන ගෘහණියකට අවශ්‍ය කරන්නේ මේකමයි. හැබැයි මේ ඉදිරිපත් කිරීම කරන්නේ දානය කියන ඉඳසනේ අරගෙන. ඉතින් මේ වෙලාවට ඒක විලාසනක් වශයෙන් ගන්න අපට අයිතිවාසිකමක් තියෙන පුළුවන්කමක් තියෙන දෙයක් ලැබෙනවා. නමුත් ආහන කතා කරන විපාක වේම අනිකුත් අංශවලට එහි ඇති අදාළ භාවය සම්පූර්ණ විවෘත කරන කතා කළොත් වෙන සූත්‍රයක තුලින් සර්වඥ මහන්සියගේ අත්තා වූ සාපඤ්ඤතා ඥාණය සියල්ලටම ගැළපෙන බව හොඳට තේරෙනවා. අන්න ඒ විදිහට මුලින්ම හිත යොත් කරගෙන දාහණය දර්ශනයක් කරගෙන දාහණයට සම්බන්ධ කරගෙන මේ කාරණා පහ ගත්තොත් ඉස්ලාම සඳහන් කරන්නේ සද්ධාය දානං දීති. දින දානේ සද්ධායෙන් දෙනවා. මොකද්ද? දානේ අදහගෙන දෙන්නේ. එන්නතුව අහක දාන දෙයක් කිසි ගන්න දෙයක් වගේ නෙවෙයි. බාහිරකටවත් අන්ධහරයටවත් කියාපෑමටවත් ආදායම් බද්ධ නිදහස් වෙන්නවත් ඒක වශයෙන් දාණය දෙන්නේ දාණය පිළිබඳව කර්මය සහ කර්මඵලය පිළිබඳ ඇදහිීමෙන් දාණය දෙනවා. මෙන්න මේ විදිහට ශ්‍රද්ධාවෙන් දෙන දාණයකුත් එදිනදා කරන ගනුදෙනුවකදී කරන දීමෙත් ආවුදුමාකාර වෙනසක් තියෙනවා. එදිනදා කරන ගෞරවයෙන් එදිනදා කරන ගනුදෙනුවලදී අපි දෙනසෙනා හෝ බොහෝ විට ස්වාමිත්වයෙන් ලබන්න බැලුවා තත්ත්වයක එවනතන් අතපල්ලි වැඩි පිටත්තක තමයි ඉන්නේ. නමුත් මේ ශ්‍රද්ධාවෙන් දෙනකොට දෙන්න දැකෑපත්කටපත් වෙනවා ලබන්න ස්වාමිත්වයකටපත් වෙනවා. ඒක තමයි මේ ඇදහිල්ල තියෙන ආශ්චර්යය. ඒ තමයි ඇදහිල්ල තියෙන මේ පෙළහර. ඒක අපි ලබන්නා විසින් පණවන ලද්දක් හෝ පටවන ලද්දක් නෙවෙයි. දෙන්නා විසින් තමන් කෙරෙහි පණවා ගන්න ලද්දක්. ඒක නිසා මේ ශ්‍රද්ධාව කවදාකවත් අමානුෂික මට්ටමට යන්නේ කවදාකවත් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන්නේ නැහැ පුළු පුළුවන් නම් තම තමන්ගේ ශ්‍රද්ධා ප්‍රමාණය හැටියට දාන දෙන අතර වාරයේදී ඒ දානයේ මහත්ඵල මහානිසංස කරන්ට ශ්‍රද්ධාව ඉස්මතු කරගන්න ශ්‍රද්ධාව මුදුන්පත් කරගන්න සාමාන්‍ය ඕනම කෙනෙකුට මේ ශ්‍රද්ධාවේ තියෙන ගතිය ශ්‍රද්ධාවන්තයා විසින් තම ධාර්මික ධනය ඒ ප්‍රතිග්‍රහයකට අතටපත් කරන වෙලාව බොහෝමත්ම කැපිලා පේන වෙලාව. ඒක දායකයටත් කැපිලා පේනවා. ප්‍රතිග්‍රාහකයටත් කැපිලා පේනවා. අහුදුතුයන්ටත් කැපිලා පේනවා. මේ බුද්ධ ශාසනයක් නිසා කෙනෙක් Taman නන්නාඳුන කෙනෙකුට Taman වෙන උතුම්ම දේ දීල වඳිනවා. අත මතක් වෙන අපේ නායකහතු ඉන්න කාලේ කියනකොට නම අපිත් එක જાතික හිඟන්නෝ තමයි. කවුරු හරි දෙන දෙයක තමයි යැපෙන්නේ. මුත් අපේ තියෙන හිඟනකම මහ බුදුම හිඟනකම අපට කියලා වඳිනවා. යම් හබුදුම දෙයක් නේ බුදුහාමුදුරෝගේ ඉස්සු කරලා ඉන්නේ. උන් පෙළහර ඔය ආශ්‍රය හිත වෙනුවේ ශ්‍රද්ධාව කියන චෛතසික ධර්මයේ කෙලෙවි මුත්ක මෙල කරක් ඇති කරගන්න. මිත්‍යත්‍ය මුරුදු ගතිය ඇහැතර තීර වඳින ගතියක් තියෙනවා. මෙන්න මේකේ ශ්‍රද්ධාව දියුණු පවුණු කරනයි කියලා කියන්නේ මෙන්න මේ ගතිය දෙන්නකොට ඇති වෙන මේ මෙලෙක් ගතිය මුසු ගතිය ප්‍රසාද ගතිය අදහන්සුළු ගතිය දීමට කලිනොත් දුන්නට පස්සේ කියන චිත්තක්ෂණ දෙකට පැතිරෙනවා නම් ඒකට කියනවා පූර්ව චේතනා සහ අපර චේතනා කියලා දීමට කරන අනි වෙන කෙනෙක් අතටපත් කරනකොට උදාහරණ වෙලාදී ඇති වෙන මුංචන චේතනාවට පෙර ආසව පහළ වෙන පූර්ව චේතනාවක් දුන්නාට පස්සේ දීපු දාසලා මරණ මොහොත දක්වා මට පුළුවන් කාලෙම දන් දුන්නා කියලා ඇති අපරචේතනාවමුත් දෙද ගැන්නේනවා නම් උපගැන්නේනවා නම් අපි සිංහලයේ ඒකට කියනවා තොන්සික පහදා දන් දෙනවා කියන්නේ. ඒකෝද අර දින දී වෙලාවේදී ඇති වෙන මේ සද්ධා චෛතසිකේ රාව ප්‍රතිලාවණම් වන්න වගේ සෝකාර දෙනවා වගේ දෙන්න ඉස්සර ඉඳලාම ඒක සද්ධායෙන් පුරවලා තියාගන්න. අමාසාව දවස දානයක් දෙනවා. ඒක තමයි මේ ආදුම දැනුම සකස් කරන්නේ. ඒක තමයි ටීචර් සකස් කරන්නේ. ඒක තමයි මේ කාලේ ලම් වෙන් කරගන්නේ කියලා. ඒවට සූදානම් කරන හැම වෙලාවෙදීම පූර්ව චේතනාව අපරිමිත අසීමිත චිත්තක්ෂණ රාශිය පිරිසුදු කරගන්නවා. ඒකම දෙන වෙලාවෙදී කලින් සඳහන් කරපු කොහොම කැටි වෙන විදිහට දීපේ. නමුත් කරාට පස්සේ උනත් මරණ හොඳ දක්වාම ඒ කරපු දේ සිහිපත් කරගෙන සිහිපත් කරගෙන සතුටු වෙනවා. මොකද කරන්නේ සිංහලයන්ගේ පින් පොත දෙන එකයි. කුංචි දෙයක් දුන්නා ලොකු දෙයක් දුන්නා ඒක කියලා පොතේ ලියනවා. ආවල්ලාද අසවලාද මෙන්න මේව කල්පයක් කරා. මෙන්න මේකදී 10ක් දුන්නා කියලා අන්තිමට මරණ මොහොත එනකොට මොනවක්වත් කරගන්න බැරි වෙනකොට ඔය වැඩි මල් දල්ලුකොට කියනවා කිසි ඉතර ඉඳගෙන පින්පත කියවන්නේ. ඒ මනුස්සයාගේ හිත කොහොමවත් අන්දමන්ද වෙන්නේ මේ පිටුවන්නේ ඒ තමන් කරෝපින් හිත හරිනකොට මරණ මොහොත බොහොම සූදානම්ක් කියලා. ඒකට කියන්නේ චිත්ත මනකය. ආත්ම සන්තුෂ්ටියක් ඇති වෙනවා. අත්පමණ කියලා කියනවා. මෙන්න මේ ආත්ම සන්තුෂ්ටිය තමයි මේ ලෝකේ තියෙන අසහනට එකම බේත. ඒ බැරි චිත්ත පීඩාවට වෙන එකම බේත. ඒ නිසා අපිට ධර්ම අඳුම කෙනෙක් කියන්න නම් දැයි චිත්ත පීඩාව. ලෝකේ තියෙන අසහනෙන් පෙළෙන අපිට කරන්න තියෙන්නේ වන්‍ය මාර්ගයෙන් හරි වක්‍රෝයෙන් හරි එයත් ලව්වා ඒකේ දානකට අතගස්සවන්න ඕනේ. පුළුවන් නම් දාන දෙව්වන්ට ඕනේ. ඒකම තේරුම් කරලා දෙන්න ඕනේ සාමාන්‍ය බඩ පිරෙන්න පිරෙන්න ඇහකන් දිවනාසි පුරවන්න පුරවන්න තේරි පීඩනේ වැඩි වෙනවා. අසහන වැඩි වෙනවා. ඒ වෙනකොට ඒ තමන් සතු දේ අනුන්ට දෙන්න දෙන්න පුදුමාකාර විදිහේ පිළිච්ඡලසිය පුදුමාකාර විදිහේ ආත්ම සම්පූර්ණයක් ඇති වෙනවා. ඒක ශ්‍රද්ධාවෙන් කරන්නේ මෙන්න වෙනස තමයි. ශ්‍රද්ධාව ඇති කෙනා තමන්ගේ පරිභෝජනය කරලා සමුන් ගැන නොසලකලා එයින් සතුට වෙන්න හදනවා. නමුත් කවදාකවත් සතුටින් කෙලවර වෙන්නේ නැහැ. මොකද මේ ඇතුළත තියෙන මේ ඇහැකන ජීවනාසේ කයමන කියන දේවල් ඇහිගල් කූඩ වාගේ. කවදාකවත් පුරවන්න බෑ. දාන්න දාන්න හිස්. තව අනුන්ට දෙන්නේ එහෙම නෙවෙයි. ඒ නිසා ඉන්නේ කියන්නේ කෑගේ ගඳයි දුන්ගේ සුවඳයි කියලා කියනවා. කොච්චර කමේ සංස්කෘතියෙන් ඇතුළත තියෙනවා කියනවනම් සානුගේ සපසලකීම අපේ සංස්කෘතියක් වෙලා තියෙනවා. හිංසා ලෝකේ ඉන්න જાතින් අතර ආගන්තුක සත්කාරයේ කෙල්ලවරකමගේ જાතියක් වශයෙන් අපේ જાතිය නම් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ තිබු රොබර්ට් නොක්ස් තුමා ලංකාව ගැන කියනකොට කියලා කියනවා දුප්පත් જાතිය බලන හැබැයි නමුත් ලංකා ඉතිහාසයේ කවර කවදාකවත් එකෙක්වත් බඩගින්න නැතුව නැහැ. අපේ ගියල්කන් කවුරුහරි බඩගිනි මන්නොත් ගෙදරම අයිතිකාරයෙක් ලැජ්ජාවක් තියෙනවා. ගමක කවුරුහරි බඩගිනි මන්නොත් ගම එයාට ලැජ්ජාවක්. ඒක නිසා අපි හැම වෙලාවෙම සංඝයාටම නෙවෙයි, හිඟන්නට, පුරන්නට කාටනව තියෙන දෙයකට අනුව කරන ගැතියෙන්නේ මේ අපිට මේ සද්ධාව මේ වලටම ගිහිලා තියෙන නිසා. මොකද හැබැයි ඔහොම කියලා නතර කරලා බෑ. ක්‍රියාවත් කරන්න ඕනේ. ක්‍රියාවක් කරනකොට තමයි අර සූහිත පහදා දන් දෙන්න පුළුවන් ගතිය. ඒකෙන් ලැබෙන ඒ පිළිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය, ආත්ම සම්පූර්ණිය මනින්න බෑ. ඒ නිසා දානයේ අගේ ආඩම්බරය උපනන්වනවා. දෙද ගන්නවා. කුළු ගන්නවා ශ්‍රද්ධාව තුන් හිතටම පතුරවගත්තා. දෙක තමයි සක්කච්ඡ කාර්යය. සකස් කොට ගන්න දෙනවා. අපි මේකට කියනවා ආදර කවුරුවෙන් නැමින් ඉත සැටි පැහැදිලි සිට ගන්න දෙනවා කියන්නේ. ඒ කියන්නේ කරන දේ දෝකින්ම කරපන්. අරක මේ ගැන කල්පනා කරමින් දෙකට දෙතාවචේ හිතකින් නෙවෙයි සම්පූර්ණ හිතින් කරනවා නම් අර සද්ධාවෙන් දන් දෙනකොට ඒ දාණය නිසා පිළිච්ච විදිහේ ආනිසංස ලැබෙනවා ඒ සද්ධාවෙන් අපි ගණන් කරනවා නම් ගණමුත් හොඳට පාඩම් වෙනවා වෙන විශයක් කරනවා නම් ඇදහිල්ලෙන්. ඒකට හිත වැඩ කරන ව්‍යාපාරයක ඇදහිල්ලෙන් කරනවා නම් ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඇදහිල්ල නැති තැන තමයි කරන්නේ එක දෙයක්, හිතන්නේ තව දෙයක්, ඇදහිල්ල වෙනකොටද ඒක තමයි අසහන වෙන්නේ. ඒ වගේම තමයි මේ සක්කච්ඡාකාරීකම සකස් කොට වැඩ කරනවා නම් හිතයි කටයි දෙකම එහි යොදාගෙන කටයුතු කරනවා නම් දානෙදි විතරක් එහෙම නෙමෙයි. සීලයටත් භාවනාවත් ඔච්චරයි. එදිනදා දේවල් වලටත් ඔච්චරයි. නමුත් ඒක අපිට තියෙන වාසනාවක් තමයි මේක දාන පොලේදී තමයි ලේසි. එහෙමකට කොහොමවත් කෞරවයක් තියෙනවයි. කොහොමවත් සත්‍තාවක් තියෙනවා මේ සංඝයා කෙරේ බුදුන් කෙරේ ස්ථාන කෙරේ. අන්නේ මිසම අපිට බය නැතු කොණ්ඩේ මාර්ගෙින්වත් වඳින්න පුළුවන්. නැත්නම් නිකන් මෝල් ගස් කියලා වගේ. අන්තිමේට සකස් කරන දැන කරනවා කියන එක මොන්දේම ගමක් කියලා හිතෙන් දිග කියනවා. බය අඩුකමක් කියලා හිතෙන් දිග කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙන සංගින් චිත්තං උදවා උරංවා සංගී සුවායන් කතනම් කණීකං නනෝ සමන්නති කතාලතේ මේ ලෝකෝ පරලෝකේ මොනම තැනකවත් ශ්‍රද්ධාව පිළිපදවා ගන්න. සාරවත්යන් වහන්සේ තරම් වටින වස්තුවක් නැහැ. ඕන කෙනෙක් ලැබලා ගන්න. සංඝයාසත් ඒකේ අදිස්ථාන සම්ප්‍රදාය තියෙන නිසා සකස් කර වැඩ කරන්ට හොඳම පාඩම දාන කරුටි ලබා ගන්න පුළුවන්. අනිත් විදිහට අත්ංගලා සීල බන්ධන වලට යනකොට බොරුද්දක් තියෙනවා. ඒ යන්තම් අරද ගන්න පුළුවන් පොඩි උත් අන්න ගහන ගිහින් ඒ පොඩි උන්ට උගන්වනවා. ඉන්න සංඝයාට වාගේ හැද මෙන්න මෙන්න වාගේ හැටි. මෙන්න මල් වලට අත ගහන හැටි ආදී වශයෙන් ඉතින් මේ පොඩි උන්ගේ එන්නේ එන්නේ අර ගති සකස් කරවල කරන ගතිය. දේවල් දොරවල් වල අමර රහතන් දක්වන ආකාරයට වැඩි මේ සංඝයාගේ ධර්මයේ කෙරේ දුක් කෙරේ සතිය සකස් සකච්ඡාකාරී සමන කිකෙන් කිකෙන් කිකෙන් කිකෙන් පොදුය. ඒක හොඳට පේනවා එවැනි හැඩගස්මක් නැති පරිසරයකට ගිහාම ඒ ආගමික කටයුත්තක් කරන්න ගියාම පුදුමාකාර නොහුරු ගතියක් තියෙනවා. එහෙම තියෙන පරිසරයේ පුදුමාකාර ඒකට පෙවිච්ච යාවිච්ච ගතියක් තියෙනවා. ඒ නිසා මේ වැඩේට හැදේ සකස් කරලා වැඩ කරන ගතිය. මේක තියෙනවා නම් ඒ දිහා බලනකොටම කියලාදී වැඩේ වෙනවද නැද්ද කියලා. ඒ නිසා මේ සක්කච්ඡාකාරීකම ඇති වුණා නම් අපිට පස්සේ පශ්චාත්තාප වෙන්න වෙන්නේ. කීදී යනවලට වැරදුනා, මම වැරදුනා නෑ. සකස් කළ වැඩ කරන්න නම් ඒ වගේ තමයි හරියට සකස් කළ දානයක් දෙන්න පළවෙනි දානෙදි කරන්නත් බෑ. එදා තමයි අපි අපේ වැරදි තේරුම් ගන්න. දෙවෙනි දාසේ ඊට වැඩිය හොඳින් කරනවා. තුන්වෙනි දාසේ ඊට වැඩිය හොඳින් කරනවා. ඉතින් මේ බණ කියන කොටත් මතු කරලා පෙන්නනවා. මේ මතු කරලා පෙන්නන දාන අනුපාඩු සංඛ්‍යා නෙවෙයි. දානේ කියන එක බුදු වෙනකම්ම ආදාත සම්පූර්ණ කරන්න බෑ. බුදු වුණාට පස්සේ තමයි අපි හරියට දැනගන්නේ හරියට කරන්න පුළුවන් වෙන්නේ. එක කම්ම ඉගෙන ගන්න දෙයක් වෙනවා. සකස් කරලා වැඩ කරන ගතිය ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ වගේම තමයි කාලේන දාන විදේකි. දැන් දානයක් දෙන්න ගියාම දීපාන්දර අරවල නැගලා පස්සේ තමයි සංඝයා දානේ වගේ. මත්දානේ දොර දොර ඉර මුතුන් වෙන්න ඉස්සර වෙනවා. ඉතින් අපිට වැඩ තියෙනවා අපිට බරපතල වැඩ තියෙනවා කියන උදේ පාන්දරට කලින් දාන සූදානම් කරා. නැත්නම් 12න් පස්සේ දානේ සූදානම් කරා ඒ දානේ සංඝයාට ප්‍රයෝජන පරිසක් වෙන්නේ ඊළඟට දෙනවනම් මේ වෙලාවට කසිල පූජා කරන අරවල් වෙලාවට දීලා මුළු සාසනයෙම පන්නේ මොන්නම පස්සේ කියලා කරා සෑම සියලු දෙයකම වෙලාවක් තියෙනවා සංඝයාකු කයිද කරලා පස්සේ උගන්වනවා දිනදරියාව කියලා. ඒක කටපාඩම් කරන්න ඕනේ සාමාන්‍ය ගැට්ටු. ඒකේ තියෙන උදේ පාන්දර නැගිටපු තැන ඉඳලා නිින්දට යනකම් හැම පැයකටම වාක්‍ය 10ක් 15ක් තියෙනවා. මෙන්න මේ වෙලාවේ මේකයි කරන්නේ. මේ වෙලාවේ මෙහෙමයි කරන්නේ කියලා. ඒ නිසා බලනකොට මේ බුදුහාමුදුර ඇති කරගත්ත මේ දිනචරියාවේ ආපු ලකුණු එහෙමම තියෙනවා. ඉතින් ගියත් මොකද කරන්නේ? සද්ධාව නිසා සංඝයා ඒ වැඩේ කරගන්න පහසු වෙන විදිහට තමන්ගේ වැඩ සියල්ලම බහා තබලා නැත්නම් තමන්ගේ සැප පහසුකම් බහා තබලා ඒ සංඝයාගේ සාධනීය අවශ්‍යතාවයන් සඳහා තුන් ගන්නවා. අනිගොල්ලෝ වාඩි දාගෙන දුරු පහර ගියාගෙන අම්මතර වෙලාවල් වලට වැඩ කරමින් හැඩ ගැහෙන ගතියක් කියනවා. සංසංඛ්‍යාවන්තම දෙදෙත් වඩිනවනේ ඒත් කියනවා. ඒකයි කියාරින්ගේ සත්පාලි කන්නේ බලන්න. ඒ වඩින සංඝයාගේ වෙලාව කලයි කිස හදි බයක් සහිත ගෞරවයක් කියන මොනවද ස්වාමීන් වහන්සේට මේ වෙලාවේ කෙරෙන්න ඕනේ කියලා. ඒක ඒකට හුඟක් කරලා කරන්නේ ගන්න කියන කෙනෙක් ලං කරගන්න. ගානකොලට ඒ ධර්මෝපේ. ඒ අත්දාන්න සංඝයා හඳුනා දෝන කරන්නේ කිව්වේ. ඒ අනුකරනෝද කවුරු ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ධර්මෝත් වෙනවා. මේ විදිහට විලාට වැඩ කරන්නේ ඉගෙන ගන්න පළවෙනිම ලාභය තමයි බුද්ධ ශාසනය. නමුත් අද සත්‍ය පිළිබඳව ගොක් කාලවට කනකාටුයි. ඒ මොකද අපි ගාක් කාලවට අනිත් අනිත් රටවල් වලින් අපි ඉගෙන ගන්න වෙලා තියෙන වෙලාවට වැඩ කිරීම ගැන. ඒක මොකද අපි මේ වැඩේ ගැන හිතුවම නැක හැදී ගැන හිතුවේ. නමුත් හරියට වෙලාවට වැඩ කරන ලෝකෙම ආදර්ශය දුන්නේ බෞද්ධයා. නැත්නම් බුදුහාමුදුරුවෝ. නමුත් අද අපට ඒක පිටායෙන් ඉගෙන ගන්න වෙලා තියෙනවා. අපි පිටායේ බුදුහාමුදුරන්ටයි වඳින්නේ. ඒ නිසා අපට හරියට වැඩ කරනවා නම් අපේ අනන්‍යතාවය අපේ දිනු පැරණි කෙඩ ගැතිය හේම නැවත ඉන්න පටන් ගන්නවා. ඒකත් දානෙදි කොහොම අවශ්‍ය කරන දෙයක්. හැබැයි දාන දෙවි කරාට නෙමෙයි මම කලින් සඳහන් කරා වගේ සීල සමාධි වලදී ඒ කියන වැඩවලදී වෙලාවට වැඩ කිරීමේ ඕනම වැඩක අගේ වැඩි වෙන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් කෙනාගේ කාලසටහනට ගරු කිරීමක් තියෙනවා. ඒක විනාඩියක් හෝ වේවා විනාඩි පහක් හෝ වේවා එහෙම වුණොත් ඒ කාලය තුළ එකිනෙකා කෙරෙහි විවිධාකාර මතිමතාන්තර රාශි පිටිහිට්ට වෙනවා. හරියට වෙලාවට වැඩ කරනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඊගාවට එක තමයි අනග්ගහිත චිත්තෝ දානන්දේති. අල්ලාහට නැති එකෙන් දාන දෙන්න කියලා කියනවා. අපි සාමාන්‍ය සිංහලෙන් කියලා දීලා දානවා කියලා ගත්තා. ඒකම තමයි අනාගතයේ චිත්තෙන් දාන්න කියලා කියන්නේ. බයිබලයේ ඔබ ලියලා තියෙන්නේ දකුණෙන් දෙනුලේ වමට පැත්තේ දැනෙන්න දෙන්නයි කියන්නේ. ඒකෝට අපි තේරි දුන්නාම අවශ්‍යවා කියලා නම් බුවක් ආඩම්බරයක් නැහැ. අපිට තියෙන්නේ ලෝභය දුරු කිරීම. දීලා දානවා. ඒක සද්ධාවන්තයයි කියලා තියාගන්න. එළියට තියාගන්නේ මොකටද මන්නේ පුළුවන් කාලේ දන් දුන්නා කියන්න මිස පුරාජේකට අඬහැරෙන්නේ නෙවෙයි ඒ නිසා මේ අතහැරීම නැත්තම් මේ කියන්නේ මුත්තක චිතින් කියලා මුතුම හිතකින් මුදාහල හිතකින් දාන දෙන්න පුළුවන් නම් ඒ දාණය නිසා ඒ භාවනාවකින් කරන්න ඕන අලෝභ සිතිවිලි පහළ කිරීම සිද්ධ වෙනවා නුඟාක් වෙලාවට බලන්න මධ්‍යස්ථානවල සම්මෙහිදී තාම නම් දැක්කේ පුංචි ගොඩනැගිල්ල කන්න ගොඩනැගිල්ල රටේ ලෝකයෙන් බෝඩ් එකක් ගන්න. බුදු මේ බොහෝම ප්‍රසිද්ධයි යෝග. රටක් ගැහුවොත් එන රට දිගට කොටුවෙන් කොටුව ආවලා මේක කිරුවේ කියලා නරකක් නෑ ඒක ප්‍රශ්නයක් නෑ කොහොඳයි. නමුත් එතකොට වෙන්නේ මොකද්ද? මේ දෙයට බැඳෙන ලෝකයක් තියෙනවා. හැබැයි මේක කිව්වට බොහොම අමාරුයි. මොකද හේතුව අපේ ආරවචන මාගේ පරමාර්ථ පාරමචාතිරුවේ විසන්ත රජු වෙලා ඉන්නේ. මේ විසන්ත රජුව ගමන් ගැස් දෙක වගේ හිටපු ජාලිය ක්‍රිෂ්ණ ජීනාගෙන් දන් දුන්නේ ජීවිත කේකට. ඒකට හොඳටම ගොම්මන් වෙලා. ඒ ජීවිතය දැනගත්තා තා පොඩ්ඩකින් මන්ත්‍රීකේ යාවොත් කොහොමඩක්වත් මේ දන් දුර වෙන්නේ නැහැ. ඒ නිසා ඉක්මනට යන්න ඕනේ. හැබැයි කලිය ගොඩාක් පහු කරන්න දෙන නිසා රැවෙන ඉස්සලා යන්න ඕනේ. නමුත් දරුවෝ දෙන්න කවදාකවත් මේ වගේ මිනිස්සුෙකුට බාර දෙන්නේ නැහැ. අම්මගේ කෙනියක බලමින් තාත්තගේ මොන දිහාවද? යන්නේ අයියා යන්න හදුවත් මගේ පිට ප්‍රසහනවා. කිසියම් මිනිස්සෙක් ඉන්නේ. ඒක ළඟ තියෙන කටු වලක් අරගෙන දෙන්නගේම අද්ද කල්ලා බැලගත්තා. බැලලා කටු කෝටුකින් කලකලා තාත්තගෙන් පේන හරිය නැති වෙනවා. හැදගෙන යන්න පටන් ගත්තා. එතකොට වෙස්සන්ත රජුගානේ කියලා අනිලේ. අර දීපු දීපු දරුවෝ දෙන්න පිළිබඳව පසුතැවීමක් ඇති වෙලා තියෙනවා. බුදු වුණාට පස්සේ විශේෂයක් වක් ආවා. බුදුහමද ලේක 12ක් ආවා බුදු වුණාට පස්සේ. එකක් තමයි අර දීපු දරුවෝ දෙන්න පිළිබඳව පස්සේ පක්ෂාත්තාප වෙලා තියෙනවා. ලොක්කම කැක්කම දෙන්න තමයි දුන්නේ. ඇස් දන් දෙනවට ස්කන්ධ දෙනවට වඩා නමුත් අර ජීවිතේ සලකන්නේ නැති නිසා පේනතෙක් මානසිකව දරුවාට කලබුණිලා දරුවෝ පිළිබඳ පශ්චාත්තාපයක් ඇති වෙනවා. ඒ නිසා තමන් දීපු දේ පිළිබඳව ආපසු හැදිලා වෙනවයි කියන එක ඒ ස්වභාවයේ. නමුත් දාන තිබෙන්නේ නම් දීලා බෑනේ. කිනු දේ පිළිබඳව ආයෙම පශ්චාත්තාපයක්. අපිට ඕන වෙලා තියෙන අපේ ලෝභය ගලව ගන්න එක. ඒකට අපි තව කෙනෙක් සාක්ෂි කරගත්තට ඒ බුද්ධිලා අපි හිතන තාම කෙනෙක් පාවිච්චි කරයිද නැත්තම් අපි හොඳම දේවල් අපි පූජා කරා. ඡායක ගණන් ගත්තේ නැහැ වගේ කියලා හිතවිලි ආවොත් දාණය මුහු වෙනවා. මාතු tattරපත් වෙනවා. විරක්ෂ tattරපත් වෙනවා. මලකට දාපු tattරපත් වෙනවා. ඒ නිසා දාන කුසලයේ 100ට 100ක්ම රැඳෙන්න නම් සත්පුරුෂ දානයක් වෙන්න නම් මේ අනග්‍රහිත හිත අල්ලාගත්ත නැති ඉතින් අන්තිම පුරුදු කරන්න ඕනේ. මේක හුඟාකල් දන් දීලා දීලා දීලා දුන්නත් එකයි නොදුන්නත් එකයි. සීලතාවක් දෙන්න ඕනේ, දුසිල්ලතාවක් දෙන්න ඕනේ. බෞද්ධයාටත් දෙන්න ඕනේ, අබෞද්ධයාටත් දෙන්න ඕනේ. අදිවසෙන් කිසිම වගවික ભેදයක් නැතුව. කාටත් දඬුවම් මට්ටමට දුන්නොත් අපිට පුළුවන් වෙනවා අනාගතයට ඉන්න. එහෙම නැත්නම් උගත් වෙලාට අපි දීප දේවල් පිළිබඳව විවිධ මත හිත තියාගන්නවා. ඒක වෙන්නේ අර දීල දාන ගතිය පොඩ්ඩක් කුරුවල් වෙනවා. පොඩ්ඩක් මහතර කරනවා. පොඩ්ඩක් මහසුර අත්තටපත් වෙනවා. ඒ නිසා හොඳට දාන දේ ගත්තෝ. මෙයා බලනකොට පුදුම හිතන බුද්ධ වෙලාව. ඒ ලබන කෙනා සිල්වන්ත සුසිල්වන්ත යාට වැඩන්නේ. සමහරවිට බෞද්ධ ද බෞද්ධ කියලා ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය කළ තැන තමයි ජීව දාන එක. ඒක ඒව දාන්නේ කියන උසස් තත්ත්වය. අවධානයක තමයි අත්තානන්ත පරංච අනුපහච්ච. දානන් දෙකේ. වෙන දානයක් කියලා කියන්නේ යුද්ධයක් වගේ අස්සර බුදුහම්මෝ කියලා කියනවා. දානංච යොත්තංච සමානමාහු. මම තම සත්‍ය තමාගේ වැළඳුවොත් කිසිම දෝෂයක් නැති වචිනාමදී නන්නාඳුන කෙනෙක් අතර වෙනවා කියුවාම මෙච්චර හොරකම් කරන ලෝකෙ මෙච්චර වංචා කරන ලෝකෙ සතුන් මරා ගන්න මේ ආදේශ ලෝකෙට ඒ විදිහේ සමසබ්දේ වෙනවා කියුවාම ඇත්තම යුද්ධය එතන අන්නේ යන යුද්ධයක් කරනවා වගේ වෙලාවක වුණත් Tamange අනුන්ගේ හිත් පැරෙන්න නැති විදිහට දන් දෙන්න පුළුවන් නම් ඒක දාන ප්‍රතිකුට විතරයි කරන්න පුළුවන් ශ්‍රී ලංකාව ගාසලට දාන පුරවල රණ්ඩු. දාන ගණ්ඩායම් දෙකක් ආවම කවුද ඉස්සර බෙදන්නේ? කාගේද නම කියන්න ඕනේ? ජීවිතේ තමයි කියලා දාන්නේ. දෙන ඇත්තොත් ළමන ඇත්තොත් දෙකත්තටම සුදු පාඩුකම් කියනවා. ඒක ඒකට වෙන්නේ අර පිළුණුනා වගේ දෙයක් වෙනවා. ඒ නිසා දානයක් අංග සම්පූර්ණ වෙන්න නම් අපි මුලින් ඉඳලා අගටම මෙල්ලා ගත්ත සමන් මල් වටියක් වගේ හිත තියාගන්න එක දානයක්. නැත්නම් බලපොරයක්වත් යුද්ධයක්වත් නැහැ. ඒක සඳහා සූදානම් වෙන්න මේ දානයේ දෙයක් තමයි අනුන්ට තමන්ට හිංසා එකක් ඇතිව. නැත්නම් මේ නින්දාන වෙන කාලෙට දහනයක් දෙනවා කියන එක දෙයක්. ඒ නිසා සත්පුරුෂ දානයක් කරනකොට මේ කාරණා පහම අවශ්‍යයි. සද්ධාව අවශ්‍යයි. සකස් කර දාන දීම අවශ්‍යයි. වේලාවට වැඩ කිරීම අවශ්‍යයි. ඒ වගේම අල්ලාගත්ත නැති කියන දන් දීම අවශ්‍යයි. තමන් දැනුට නිඳාලන විදිහට දන් දුන අවශ්‍යයි. මේ පද මෙහිමම කියන්න බලන් සීලෙටත් ප්‍රඥාවට. ඒ වගේම ඉදින්දා වැඩවලට ව්‍යාපාර වලට පිටිකුල් වලට. මේක හරියම ලස්සන කොටස තමයි මෙන්න මේ ආකාර ලක්ෂණ පහක් සහිතව ධම්මයකට ලබන ආනිසංස පහ. සර්වඥාන්සේ දේශනා කරන සද්ධාවෙන් නම් දිනවානම් සද්ධාය ගෝවන බික්කවේ දානන්දත්වා යත්තගත්ත තස්සදානස්ස විපාකෝ නිබ්බත්තන්ති අද්දෝෂෝති මහද්දනෝ මහා බොහෝ සංකිෂ්ඨිය දෙනගෙන දානයක් පාත සද්ධායෙන් දෙනවා නම් ਉਹ ලබන ලබන ආත්මයක් නිවන් දක්නාසෙක් ආත්ම ලබනවා නම් අද්දෝෂෝති මහද්දනෝ මහා බොහෝ ආඩ්‍ය වූ මහා ධනවත් වූ මහා භෝග සම්පත් ඇති කෙනෙක් බවට පත් වෙන ඒ සාමාන්‍ය දාන ආනිසංස. ශ්‍රද්ධාව නිදාසන අමතරලා මොකද්ද දස්සනියෝ හෝති පාසාදිකෝ පරම වන්න පොක්කර දාය සමන්නාගතෝ දුටු කිතුවන් පහදින දර්ශනීය පෙනුමක් ඇති වෙනවා ප්‍රසාද රතියක් ඇති වෙනවා චරිත ලක්ෂණ වල වන්න පොක්කර දාය කියලා කියන ඡයිවර්ණේ විශාල දෙලුසුමක් වෙන්න පටන් ගන්නවා ඒ නිසා ඒක කියලා කාරත් අතර ජනප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා මේ බුදුහාමුදුරනේ ඒක ලස්සනට බණ කියනවාද ලස්සන ආගේ කරනවාද කියන එක ගොඩනේ සකමුසු තමයි බලන්නේ. අපි බුද්ධ රූපෙ දිහා පොඩ්ඩක් බලන්න. ත්‍රිස්මා පුරුෂ ලක්ෂණ වලින් 80ක් ව්‍යංජන සහිතව උන්වහන්සේ බබලන්නේ මොකද? අර සාරා සංකේ කල්පලක්ෂයන් දන් දෙනකොට හින්දාම සද්ධා විශ්පත කරන තමයි දන් දුන්නේ. මේ අවසාන භවයේදී උන්වහන්සේගේ රූපෙට දරන්න බැරි තරම් මහා පුරුෂ ලක්ෂණ රාශියක් එකතු වුණා. ආයේ මේක ප්‍රතිසන්දෙන්න වෙලාවක් නැහැනේ. අවසාන භවයේ. කියන වලිකට දාන වෙලාවේදී හිත සද්ධාවන්ත කරනවා කියලා කියන්නේ හොඳ වටිනා ආභරණ නක්කලයක් වගේ කියලා බුදුම සරණාසි කියන්නේ. නැත්නම් ලොකු රූප ලාවන්‍ය. සාමාන්‍ය රූප ලාවන්‍යට කොච්චර දීගම් කරනවද කියලා පෞල් කරේ තුලා. නමුත් ඒකත් එක රැස්සකට අවුලුත් ඉවරයි. මේක ඉවරයි. මේ ගොයි කේමාවගේ උපලවන්නාගේ අසද්ද වික්‍රාව යෙදුන අදවත් පෙන්වන්න කෙනෙක් නැහැ කියලා කියනවා. මොකද දාහනේ දීමෙන් ඇතිවෙච්ච භවයේ වශයෙන් සුන්දර වීම ඇස්සට කෙරුණාට අවුවට වෙන්නාට මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලේසි වැඩේ තමයි දාන දෙනකොට හිත සුන්දර කරගත්තොත් ඉබේම මොන ස්වරූපේ ඊළඟ ස්වරූප සුන්දර වෙනවා. එයින් උපන් කුසලයෙන් උපන් භවයක් වෙනවනම් අනිවාර්යයෙන් රූප කලාව දෝම ප්‍රසන්න වෙන්න පටන් ගන්නවා. ලිව්ව හැබැයි මුගක් කරාට තරුණ වයසේදී ඇහෙන්නේ නැති නිසාද කෝතු දහන වලට එන අඩුයි තරුණ කරුවේ. දන්නවා නම් බැරි වෙලාවක් දහන දිනවල පස්සේ ලස්සන වෙනවා කියලා. මේක හරි බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් අභාග්‍යයකට වගේ අපේ බුදු සාසනේ මෙවැනි මේ ජීවිතේ ලැබෙන ආනන්ද රාශිය සිය අවුරුදු 1000 කාලය ඇතුළත යට ගිහිලා. පින්වීම මේක මරණීය කිසි මරණානුසතියක්. කිසි කොට අර දගලා නොදකී කුළු පංචස්කන්ධික තමයි බණක. ඒක නිකන් නෑ උද්දජානසේ සුන්දරත්වය අගය කරපු ශ්‍රේෂ්ඨම සාහිත්‍ය දරේ. දැන් උන්වහන්සේ රූපයෙන්ම පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ අපි මේ කරන වැඩවලින් නිසා තමයි අපිට අද පිරිසක් අතරට යනකොට හිඳමානෙකින් තුරව බ්‍රාහ්මණ මණ්ඩලයකට, ශ්‍රවණ මණ්ඩලයකට, රාජ මණ්ඩලයකට, ඒ වගේම සිටු මණ්ඩලයකට ඕන තැනකට බය නැතුව යන්න පුළුවන් වෙන්නේ අපි පෙර දීපු දාන වලින් අපිට ඇතිලා තියෙන පෞරුෂත්වය නිසා. ඒ භූෂණ ගලකන්නේ අරකයි. භූෂණ සලකන්න දෙන්න පුළුවන්. අපි කවදාරි දැක්කොත් හීනමානෙන් පෙරෙන කෙනෙක්. ඒකකට තේරෙන්නේ අපි මේ දාහනේ ලැබු මතරලාදී මොන තරම් වටිනවද කියලා. සින්වත්තන පමණයි කියන්නේ ඇත්තටම දෙන්න දෙන්න පුළුවන්. ඇත්තටම භාවනා කරන්න පුළුවන් ඉන්න ගමන් ගැන සාමාන්‍ය පෙළමක් තියෙන්න ඕනේ. ඒ වෙනස්කම් මේ මානසිකත්වයේ තදින් බලපාන. දෙක තමයි සක්කච්ඡාකාරී වෙන්නේ. සක්කච්ඡාකාරීව දන් දෙනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ තමන්ට ලැබෙන දරුවෝ සේවකයෝ පණිවිඩකාරයෝ ඔක්කොමලා කියන දේ අහන දරුවන් බාටපත් වෙනවා කියන්නේ. යේතිස තේවන්ති පුත්තාත්වා ධාරාත්වා පෙක්ඛාත්වා කම්මකාරාත්වා සුසුසන්ති සෝතං ඕධාති අඤ්ඤං චිත්තං උපට්ඨපේති කියන. හොඳට කියන දේක් අහන කනම අහන ගැටියක් කියනවා. හිත නමල අහන ගතියක් තියෙනවා. දෙසරයක් කියන්න වෙන්නේ නැතුව හිව දරා ගන්න ගතියක් වෙනවා. සක්කච්ඡාකාරී පුද්ගලයාට හම්බෙන දුරුවක් කියනවා. සක්කච්ඡාකාරී පුද්ගලයාට හම්බුනගේ ගෝලයාගේ. සක්කච්ඡාකාරී පුද්ගලයාට හම්බෙන්නේ පංචකාරයයි. අද ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ ඒ ඉන්න දරුවන් ගැන දෙමව්පියෝ තැවෙන හැටි බලනකොට මේ ලකුණු කියන අටාවම පේනවා. සෑහෙන පිළිසකට බයක් තියෙනවා මේ යන රේස් එකට ගියොත් අපේ දරුවෝ කොයි අතර යයිද මේ විදිහට අපේ පවුලේ සමගිය තියෙනකම් හොඳයි නමුත් ඒ අස්සන්ගේ මතිමතාන්තර ක්‍රියාත්මක කළොත් කොයි පැත්තට යයිද කියලා ඒකේ දෝෂයක් නෑ ඒක දෙමාපියන්ගේ තිබී ඒක ලකුණක් නමුත් දැන් සිදුවම් පැහැදිලි කරලා දෙන්න කැමති ලකුණක් තමයි මට දරුවෝ නෑ ඒ මට කීයුතු දෙයක් තමයි ඒක දරුවන්ගේ දෝෂ නෙමෙයි අපි පින් කරලා නැති බව අපි දරුවලා බඳ පින් කරලා තිබුණාට ඒ දරුවෝ කියන දේ අහන බාටපත් තුන් නැත්තේ දරුවන් ළඟට පින් කරන වෙලාවේ සත්‍ච්ඡකාරී වෙලා නැහැ. නිසා දරුවන් දුක් කියන්න ආරයි. අපි හිතා ගන්න ඕනේ දැන් හෝ දෙමව්පියන් වශයෙන් දරුවන්ට ක්‍රියාත්මක වෙනකොට හෝ සත්‍ච්ඡකාරී වෙන්න ඕනේ. කලියුගේ මොහොම සැලකෙන්න කරනකොට නතු කර ගන්න පුළුවන්. තුන්වෙනි කාරණා තමයි කාලේන දාන දෙකේ. කාලේන චස්ස අසෝ අසුරා හොන්ති කියලා දෙනවා කාලානුරෝධව දන් දුන්නා නම් අපිට කලට විවාහ කලට වේලාවට විවාහ කටයුතු හරියනවා රැකියාවල් ලැබෙනවා ලාභ සත්කාර සම්මාන හිලෝක ලැබී සිටිනවා ලැබී කියලා ලැබෙනවා ඒ වෙනස්තන් අර ලක්ෂණදී දාත උද්දම කිනි කතෙන් දිවිවාදී යුද්ධ නැති කඩුව කොටන දිවිවාදී විවාහකට පහුවෙලා ඒ ගත සම්පත් ලැබුණාට අපි බිඳ දරා ගැනීමේ දැඩිව ශක්තිය අපිට නැති වෙනවා. අවශ්‍ය වෙලාව තුල බෙන්ද නම් පිනක් කරනකොට වෙලාව දරගෙන කරන්න ඕනේ. විශේෂයෙන්ම පිනක් නේද අනුන්ගෙන් අපි හිත යොදන වෙලාවක ඒ අනුන්ගේ අවශ්‍යතාවය සලකලා අපේ සැප පහසු අංගිකර කරන්නට කටයුතු කරනවා නම් අපිට හම් වෙන ලාභය තමයි ලැබිය යුතු ජීවිතයකට අවශ්‍ය කරන පරිස්කාර වෙලාවට ලැබෙන්නේ. ඒ වගේම තමයි අනාග්‍රහිත චිත්තෝදානන්දේදී අල්ලගත්ත නැතිදී යම් කිසි කෙනෙක් දානයක් දුන්නා නම් සතුට වෙන්න පුළුවන් මොකද්ද? උපදින උපදින ආත්මයේද උලාරේදු පංචසුකාම ගුණේද චිත්තන්නමයි. තවන්ද ලැබෙන පංචකාම ගුණ සම්පatti පැකිලීමකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. ගාකලාවට මේක හදවල තේරුම් ගන්න. බුදුහාමුදුරු පංචකාම ගුණේ නිගුණ කතා කරනවා කියලා නෑ බුදුජානක කියන්නේ පංචකාම ගුණේ අධාර්මී අසාධාර්මයෙන් ගන්න එපා ඒක ගත්තොත් ඒක වන්දික වන්දිය ධාර්මිකව සාධාරණව ලැබෙන්නේ පංචකාමයේ බුදුජානකට විරුද්ධ කරේ ඊට ඒවා මේවත් මේ විදිහට කැප සංඝාර මේ මේ විදිහට කැපයි අකප වූ අසාධාරණ වූ අදාහනික උත්පත්ති කරන ජීව තමයි ඕකට විනී නීති දාන්න ඕනේ, සිවිල් නීති දාන්න ඕනේ. එහෙම නැතුව ලැබිච්ච ඕන සපක්. ඒ වශයෙන් වලඳුවාට බුදුරජාණන් වහන්සේගේ කිසිම මධ්‍යම ප්‍රතිපදාවට බාධාවක් නැහැ. ඒක නැතුව දෙපත්තට වහල්ලුමත් බාධායි. අසාධාරණ ලැබුවොත් ලබාදයි. අධාර්මික ලැබුවොත් බාධායි. අකේකෝ ලැබුවොත් බාධායි. ආන්න මේ කාරණාව නිසා අද හොඳට දැක ගන්න පුළුවන් ඕනම රටක රාජධානි වල නැත්නම් දියුණු රටවල රාජධානි වල මිනිස්සු උගත් ධනවත්තු. සමුත් පුදුම බයිසින් ජීවත් වෙනවා. වස්තු වැඩෙන්න වැඩෙන්න බයයි. මොකද මේක පොරු ගන්න ඇවිල්ලා මාවත් මරලා දායි ගන්න. ඒ නිසා කවුරු රැයිල අලි කෙනෙක් ගන්න ගත්තොත් ණය දෙයි ගන්න දෙයි ගන්න. එහෙම නැත්නම් මේ වස්තු දුන්නා පස්සේ දරුවම නොකරයි ගන්නයි කියලා වස්තු ලැබෙන්න ලැබෙන්න තමයි. ඒකද යට ධාර්මික ආරක්ෂාවක් නැහැ. නමුත් මේ අනර්ථයි තේකින් ගන් දීලා හිත විපාක වශයෙන් ලැබෙන වස්තුව කවදාකවත් තමයි වෙහසක් දෙන්න දාන්නට බිනට කිසි පැකිලීමක් යොදවල සමනුත් බුද්ධි ඉඳලා පින්දහම් කරගෙන කළ යුතු වැරදි දායාදක් දීලා ප්‍රතිපාලන කරගන්න පුළුවන්. ඒ නිසායි වස්තුව බලක් වෙන්නේ. වස්තුව තමයි වස්තුව තමයි දාහයක් වෙන්නේ. වස්තුව තමයි ඒක දායකත්වයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඕනි සම්පතක් වෙන්න පහසුකම් ලැබෙනවා. කවදාවත් සත්‍ය පිළමතාන යෝගිය හෝ කාමසුපල්ලි ගාමී කරට එන්න හොඳට. ජීවිතයට අවශ්‍ය උපකරණ පරිභෝග කිරීමේ ශක්තිය ලැබෙනවා. ඒ වගේම අන්තිමදී ඒ අනුලගමන්ට නිග්‍රහණ වන විදිහට දන් දුන්නා නම් කවදාක තමයි වස්තුව ජලයෙන් හෝ ගින්නෙන් හෝ සුළඟින් හෝ අදිරවාගේ බඩු වලට හෝ අනවශ්‍ය අප්‍රිය වූ දායාද වලට යට වෙන්නේ. ධනෙට ධාර්මික ආරක්ෂාව ලැබෙනවා. ඒක නිසා තමයි මේ ඉන්නේ වෙලා එනකොට මේ වස්තු හොරගම් කළදීද සුළු සුළුක් හේද සුනාමියක් හේද එහෙම නැත්නම් භූචලනයක් වේද එහෙම වුණොත් වස්තු විනාශෙ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි බැලුවොත් ඇත්තට මේ සාකච්ඡාකාරීව දානයක් දීම නිසා ලැබෙන අමතර ලාභ ටික අපේ ජීවිතයට අවශ්‍ය කරන ඔක්කොම ටික ඒකේ තියෙනවා. නමුත් අපි සාම කලාසුකී තමයි ගන්නේ. දානික ආධිසංස වශයෙන් ලස්සන වෙන්න පුළුවන් වෙයි. දානික ආධිසංස වශයෙන් අපිට ලැබෙන දරුවෝ, දිය දරුවෝ, සම්කරුවෝ, දැසිදාසෝ කී කරුවේ අපිට වේලාවට ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙයි. අපිට උදාරෝ පස්කම් සපතේ අපිට අවශ්‍ය සප විඳින්න පුළුවන් වෙයි. අපේ වස්තුක ධාර්මික ආරක්ෂාව ලැබෙයි කියලා කියනවා නම් ඉතින් ඕක තමයි අපි ඇත්තටම රජයකින් හෝ දෙවියන්ගේ හෝ හිතා ගන්න බැරි බලය ඒකනේ ඉල්ලා. නමුත් මේ දාහනේ ලැබෙනවා නම් ඒක ලොකුම ලොකු සාන්තියක් තමයි. එහෙම කෙරුවා තමයි ස්පාෂෙන් බල සීලයක් රැක ගන්න පුළුවන් වෙන්නේ භාවනාවක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නැත්නම් දානෙට දාහනේ මේ වගේ අඩුපාඩු ගන්න නිසා මේ ආනිසංස නැත්නම් සීලකින්ද ගියා හිතේ බොහෝම අඩුපාඩු වෙනවා. භාවනා කරන්න ගියොත් විවිධාකාර පැතිලින් හිත වැටෙනවා. ඒ නිසා අපි හිතාගන්න ඕනේ මේ දානෙට විතරක් නෙවෙයි සීලෙටත් සීලයට විතරක් නෙවෙයි භාවනාවටත් තිබුණා සෑම දෙයකට අවශ්‍ය කරන අංග පහක් තමයි මේ සත්පුරුෂ දාන ක්‍රමය. ඒ නිසා මේක ධාමුළු බලම කෙටි කරන නම් කරන්න තියෙන්නේ. හොඳින් නරක වෙන් කර ගන්න ධම්ම පිළිසක්. දැන් මේ වගේ පිළිසකට හොඳ නරක වෙනයි කියලා කියලා දෙන්න කාලය ගන්න ඕනේ නෑ. නමුත් හොඳ දන්න කෙනෙක් හොඳින් වඩා හොඳට යන්න ඕනේ. උජු භාවයෙන් සූජුච භාවයට යන්න ඕනේ. මෙන්න ලකුණු පහ. අපි අද කරගෙන යන වැඩ හොඳයි. අපිට ඕනේ වඩා හොඳක් පාඩපත් කරගන්න මේ ලකුණු පහ එකතු කරගොහම අපි කවදාවත් නතර වෙන්නේ අපේ ඉල්ලේ කරාම යන ගැටයක් තියෙනවා. ඒ නිසා මේ ඉස්සර වෙන්න හොඳම වෙලා දාහනේ පොළ මේ ඉස්සර වෙන්න කරන්න තියෙන හොඳම වැඩි දාහනේ ජීව. නමුත් එතනින් සීමා කරන්නේ නැතුව දාහනේ ජීවිතේ සීලෙන් සමාධියට මේ කටේ යොදනවන බුදු වෙලා මිසක නතර වෙන්නේ. සර්වසංජි කියලා දුන්නේ සමන් බුද්ධිච්ච ක්‍රමය. ඒ නිසා කල්පනා කර ගන්න ඕනේ ඕනම වැඩයක් කරනකොට වැඩේ හැදේ කියලා එකක් තියෙනවා. හැදේ ගන්න නැත්නම් ඒ වැඩේ නරක. හැබැයි නායක සංජි කිව්වේ ප්‍රතිඵල වලින් වැඩක් නැහැ. අම්බේ ආදර්ශ ගැන බලන්න ඕනේ කියලා. ඉතුරු කරලා යන ආදර්ශය මොකක්ද කියලා බලන්න ඕනේ කියලා. එහෙම කරනම් මෙන්න මේ සත්පුරුෂ ක්‍රමය. සත්පුරුෂ ආශ්‍රය සත්පුරුෂ ක්‍රම නරම කම්ම බුදු වෙන කම්ම අපි දිනු කරන්නේ කරන්න කරන්න කරන්න මාතත්‍ය පරිණාමය වෙලා උත්තර තත්ත්වයක් වශයෙන් ලෝකේ මිනිස්සයා කියනවා නම් ඒ මිනිස්යාගේ හිර වෙච්ච කෙනෙක්ලා පරිණාමය පටන් ගන්න ඕනෙතන ඒක තමයි සදාචාරය කියන්නේ ඒක තමයි මහත්ම ගතිය කියන්නේ ඒක තමයි හදිච්ච ගතිය කියන්නේ ඕකට කරන්න පුළුවන් එකම දේ තමයි කියලා දෙනට වැඩි කරලා පෙන්නන්නේ ඒක සරුවචනාංශයේ දහන පොලකට මේක සම්බන්ධ කරලා උන්වහන්සේ මේ සාරාංශයේ කල්පලක්ෂයක් පුරා ඒ හොඳින් වඩා හොඳ වෙන් කරගන්න මේ වෙන් කරගන්න ලෝකයා නරකට දුවද්දී ලෝකයා දුෂ්චරිත දුවද්දී ලෝකයා බයලජන දුවල කරද්දී සත්පුරුෂයා විසින් හොඳින් වඩා හොඳ වෙන් කරගෙන යනකොට හිතාගන්න පරිසරයකට යනවා මන්දන මගේ ජීවිතය කියලා තියෙන මිනිස්සු දිහා බලනකොට නම් මට හිතාගන්න බෑ හිතලවත් කල්පනා කරලා මෙතන නෙමෙයි බෑ. ඉතින් එන්නේ ඇරලා එන්න සත්පුරුෂ ගති වලට ඉඳ දුන්නා පස්සේ ඉබේම පුදුම පරිණාමයක්. පුදුම පරිවර්තනයක් වෙන්න පුළුවන්. ඉතින් මේ අදහන මන්ට වැඩි බලාපොරොත්තු කියන්න පුළුවන්. සංකල්ප මෙතන ඉන්න දන් දීපු ඇත්ත ඉන්නවා. සීලවදන ඇත්ත ඉන්නවා. භාවනා කරන ඇත්ත ඉන්නවා. පිටා ගන්න ඕන අපි තාම පටන් ගත්ත විතරයි අපිට ගොඩාක් වැඩ කරන්න ඕනේ. මොනවාද? හොඳ වඩා හොඳින් කරන එක. මේ අනුව කලකලා හැම වෙලාවෙම කරන්නේ ඇදහිල්ලෙන් කරන්නේ. සකස් කරලා කරන්නේ. හරියට වෙලාවට කරන්නේ. අල්ලාගත්තේ නැති හිතින් කරන්නේ. මේ කරන දේ අනුන්ට කියාපාන්න තරම් එපා. අනුන්ට හිතේ දෙන්න හොත් ස්පීඩ් ඇති වෙන කරන්න එපා. මෙන්න මේ කර්ම පහ එකතුනොත් ඒ කාන්ත සත්‍ය සදායකටපත් වෙනවා. ඉතින් මේ දාන ජීවිතයත් සිල්ලාපිනත් භාවනා කරන්නේ නැත්නම් මේ සත්‍වික කාලකල කරපු වැඩ නිසා අපිට ඇති වුණා වූ මේ කුසල ශක්තිය කාන්තේ මේ කිසි ගෞතම සම්බුද්ධ ධාතනයේ ලබන්න පුළුවන් ඉහළම තැනට යන්න අපිට ශක්තිය ධෛර්ය බලය දින දේවා කියලා සාධක සමාදන් වෙන එකයි තියෙන්නේ. ඒ වගේම අපි මෙතෙන් යන අපිට උපකාර කර මේ ධර්ම රැකගෙන ආපු සත්තු සමන්දේ සිහිපත් කරලා ඒත් අපෙන් මොනවාක්වත් බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේවා වඩා වඩා හොඳින් ක්‍රියාත්මක කරලා අපි දැනගෙන නැහින්නේ ඒත් අපේ යුතුකමක් තියෙනවා එහෙනම් අපි ධර්ම වල කිච්චුන බව දන්නවා නම් ඒ සත්පුරුෂ මණ්ඩල වලට පින් බහුමන්න ඕන. අපි ඔයත්ෝ කියලා ජීව ක්‍රමවලට පින් කරගන්නවා. අනේ මේ පිළිහෙම ඉඳලා සාදු කියන වාදේ ඉන්න තැනකදීට අපි මේක මේ පින් දකිත්වා. ඒක සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා හිතිනවා. ඒ වගේම අපේ ඥාතියින් අපි පින් බහුමන්න ඕනේ. ඒත් මේවා අපිට මේ සලසලා දුන්නේ මේ මොනවාක්වත් පිටිපස්සේ බලාපොරොත්තු වෙන්නේ නමුත් අපි අද මේ වටිනා ගමනක රජ ගමන කියන්නේ හේතු මේ අපි හදලා ලෝකෙට ඉදිරිපත් කර දෙන කාරණේ ඉන්නවා වෙන්න පුළුවන් නැතුව වෙන්න පුළුවන් සීළු බණාතින් අපි මේකන උදාහරණ කුසල කර්ම දකිත්වා දැක සාධක අභින් අනුමෝදන් වීමෙන් සක සාදා ගනිත්වා කියලා කල්පනා කරනවා. ඉතින් අදහසින් අපි ඔක්කොම එකතු වෙලා සත්‍යවතාවාදී ගතා සද්ධානා කිරීමෙන් මේ පින් පේන කෙනාටපත් කිරීමලත් නාතියින්ද බැඳුනට උත්සාහ වූ සියදිනාම එකතුව එක්තාවකාශ ආදී වාතාවරණ කරයි. එක්තාවකාශයම්මේහි සම්භතං පුඤ්ඤ සම්භතං සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවකාශයම්මේහි සම්භතං පුඤ්ඤ සම්භතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සිතාවදාති නම් මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා පත්‍ති සිද්ධියා ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤත්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං සියලු ඥාති ජීවත් කරලා ඉදං හෝනාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝනාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු අන්තපටත් මේ කරන කුසල කර්ම ශක්තිය නිසා ජීවිතයේදීව භවයේදීව මේ බුද්ධ ශාසනයේදී මේ උතුම් ත්‍ත්වෙට ලං වෙන සුගති වේවා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා අපරිචයන්ගේ අසත්පුරුෂයන්ගේ අපනෝඥයන්ගේ අසුරක් ලැබේවා අපිට ධර්මාධර්ම ප්‍රතිපත්තිය ලැබෙන්න ධර්ම දේශනාවට අහුම්කම් දෙන්නත් ශක්තිය ලැබේවා අප විසින් ඇති කරගන්න ජීවෝසෝ මනසකාරයේ මුදුන්පත් වේවා මේ ආකාරයේ සෝතාපට්ටි මාර්ග සම්පාදනය කිරීමෙන් ලැබී සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් මඟ වැඩ පිළිවෙලේ අපි මේ යන ගමනේ පහේ සරිසම් තාකල්යම් බාධක උදුරු මාර්ග කරදුරු කියනවනේ මේ සල් ශක්තියෙන් සහයවා හිරුසුතු අඳුරු වේ දුරින් දුරවා වේවා අපිට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ ඒ සාන්ත සුන්දර තත්වයට යන්න මේ කුසලී කාන්තින් හිමිවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදහසින් අපි ඉනිලා පුණ්‍ය කම්මේන ගාථා. භාමි බාල සමාදනෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡේතු